කරන්නට අවස්ථාව සලසා දෙමින් ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගෙන තම මෙලොව පරලොව ඔබය අභිමතාර්ථයන් සඵල කරගන්නාseම ධර්මාවබෝධයෙන් ජීවිත අවබෝධය ඇති කරගෙන සසර දුකින් මිදී නිවනින් සැනසීම උදා කර ගැනීමට මේ කුසල සම්පත්තියක් හේතු වේවා පාරමිතාවක්ම වේවා කියන සිතවිල්ල පෙරදරි කරගෙනයි ඔබ මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වන්නේ අද දවසේ ඔබ වෙනුවෙන් ලෞතර හමාමේනී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සංයුත් නිකායට අයත් කන්දක වග්ගයේ නකුල පිතු සූත්‍රයයි මාතෘකා වශයෙන් තබලා ඇසුරෙනුයි ඔබට දහම් කරුණු පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත් අපේ බුදු පියාණන් වහන්සේ බග්ග ජනපදයේහි සොන්සුමාර ඉර කියන වනයේහි වැඩ වාසය කරනවා. මෙන්න මේ අවස්ථාවේදී නකුල පිතු ගෘහපතියා බුදු පියාණන් වහන්සේ හමු වෙන්නට උන්වහන්සේ වැඩ සිටින ස්ථානයට යනවා මේ පින්වතුන් අහලා තියෙනවා නකුල පිත්තු සහ නකුල මාතා පිළිබඳව ඒ අය සෝවාන් ඵලයටපත් වෙලා හිටපු උපාසක දෙපළක් ඒ වගේම මේ විශ්වසනීය වචනය පිළිබඳව අග්‍රස්ථානයේ ලබාපු ඒ උපාසක උපාසිකා දෙපළක් තමයි. ඉතින් මේ නකුල පිතු බුදු පියාණන් වහන්සේ හමුවට ගිහිල්ලා ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ මම දැන් බොහොම වයෝවෘද්ධයි. ජරාවෙන් ජීර්ණත්වයටපත් වෙලා ඉන්නේ. මම ගත කරපු කාලය වයස බොහොම වැඩි. දැන් මගේ ජීවිතයේ අවසාන කාලයට එළඹිලා තිබෙන්නේ. ඒ නිසාම මගේ කය බොහොම රෝගී තත්වයටපත් වෙලා. නිරන්තරයෙන්ම රෝග පීඩාවන් තියෙනවා ඒවා වරින් වර උත්සන්න වෙනවා මම මේ පීඩාවන්ට ලක් වෙලා ඉන්නේ ඒසේ වුණත් ඒ නිසාම ඔබ වහන්සේ හමු වෙන්නට බැහැ දකින්නට පැමිණෙන්නට අවස්ථාවක් නැහැ ඒ වගේම මගේ සිත සකස් කරගන්න, සිත දියුණු කරගන්න අවශ්‍ය කරන ස්වාමීන් වහන්සේ නම මට හමු වෙන්නේත් නැහැ. එල්සා භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයකට වැඩ පිනිස, සෙත පිනිස, ශාන්තිය පිනිස හේතු වන ධර්මයක් දේශනා කරන්න කියලා බුදු පියාණන් වහන්සේගෙන් මේ නකුල පිටු ගෘහපතියා ඉල්ලා සිටිනවා. ඉතින් මේ ජීවිතයක ස්වභාවය තමයි ප්‍රකාශ කළේ. ඉතින් නකුල පිටුගේ ප්‍රශ්නය ඔබ අප හැම දිනාටම තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට තමයි අපි පිළිතුරු සොයන්නේ තවම අපට පිළිතුරු ලැබිලා නැත්තේත් ඒ සමේ බුදු පියාණන් වහන්සේගේ පිළිතුර දේශනාව මේ නකුල පිටු වෙනුවෙන් කරන අනුශාසනාව අපේ ජීවිතවලටත් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා ගෘහපතිය මේ කයේ ස්වභාවය මේක තමයි මේ කය මාංශමය කයක් මේක ඕලාරික කයක් ඒ වගේම අපි හඳුන්වනවා කරජකයක් කියලා. එසේම මේ කය කබලින්කාර ආහාරයෙන් පෝෂණය කරන්නට ඕන. ඉතින් එවැනි කායක ස්වභාවය එහෙමයි. පින්වත්නි අපට මේ සංසාර අත්දැකීම් වින්දනයන් තුනක් තිබෙනවා. ඒවා තමයි අපි හඳුන්වන්නේ මේ භවත්‍රය කියලා. කාම භවය, රූප භවය, අරූප භවය කියලා. දැන් මේ අපි ඉන්නේ කාම භවයේ. කාම භවය කියලා කියන්නේ අපේ පිරිහීම. අපි කාම භවයට ආවේ රූප භවයෙන් පිරිහිලා රූප භවයට එන්නේ අරූප භවයෙන් පිරිහුණු අය. ත්‍රමේ කාම රූප අරූප කාම රූප අරූප කියන මේ භවත්‍රය තුල තමයි අපේ සංජානනයන් හඳුනා ගැනීම අත්දැකීම් තිබෙන්නේ. ඒ අත්දැකීම් ඔස්සේ තමයි අපේ මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. අපි භවෙන් භවයට යන්නේ මෙහෙම. ඒතර මේ භවත්‍රයේම අත්දැකීම් අපි තුල තිබෙනවා. ඒතර අරූප භවයට අයිති අත්දැකීම්. ඒ අරූප සංඥා කියලා තමයි ඒව හඳුන්වන්නේ. ඒ වගේම රූප භවයට ඇති සංඥාවන් ඒ මනෝමය සංඥාවන් තියෙන්නේ. මේ අරූප සහ රූප කියන මේ බව දෙක තුල බ්‍රහ්මකායක සත්‍යයන් තමයි ජීවත් වෙන්නේ. ඒතොට ඒ අයට අපට වගේ ඕලාරික මාංශමය කයක් නැහැ. ඒවා දැන් මනෝමය අත්පටිලාභ කියලා එහෙම හඳුන්වනවා. ඉතින් ඒ නිසා ඒ තුල මේ ස්ත්‍රී පුරුෂ භාවයකුත් නැහැ. මේ කාම භවයතාවම තමයි මේ මාංශමය කයකට උරුමකම් කියන්නේ. එතකොට මේ මාංශමය කයකට අපි බැසගෙනයි ඉන්නේ මේ. අපි මේ භවත්‍රය තුල සැරිසරන අපි කාම භවයට පැමිණෙනවා කියලා කියන්නේ දැන් මේ කාම භවයේ අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකේනේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න අපි මනුෂ්‍ය වශයෙන් හඳුන්වන්නෙම අපි මේ බැසගත්තා වූ කය හඳුන්වන්නේ මනුෂ්‍ය නමින් හින්දා. ඔබ දන්නවා අපි කියනවා භවයෙන් භවයට ගමන් කරනවා කියලා. ඒ භවයෙන් භවයට ගමන් කරනවා කියලා කියන්නේ ඒ ඒ භවයට අයිති කයකට අපි බැස ගන්නවා කියන එක. අපි අපි කියනවානේ නැවත අපට උපදින්න පුළුවන් ලෝක 31ක් ගැන කියනවා. 31 තලයක් කියලා කියන්නේ. එතකොට මේ 31 තලයට අයිති කයක් තුලට අපි බැස ගන්නවා. ඒක හඳුන්වනවා විඥානයාගේ බැස ගැනීම. එහෙම නැත්නම් ගන්ධබ්බෝ පච්චුපට්ඨති කියලා කියනවා. ඒතර මේ කාම භවයේ මනුෂ්‍ය ලෝකේ දැන් මේ අපට සිද්ධ වෙලා තිබෙන්නේ මනුෂ්‍ය නමින් හඳුන්වන කයකට අපි බැසගෙන ඉන්නවා. මේට පෙර අපි වෙනත් කයවල් වලට බැසගෙන හිටියා. ඒතොර තිරිසන් කයකට බැසගෙන හිටපු කාලේ අපි තිරිසන්. പ്രേත කයකට බැසගත්තනම් പ്രേත. ඒ වගේම භූත කයකට බැසගත්තනම් භූත. නිරයේ නිරිකයකට බැසගත්තනම් නිරිසත්වයේ. බ්‍රහ්ම කයකට බැසගත්තනම් බ්‍රහ්මයෙක්. දේව කයකට බැසගත්තනම් දෙවියෙක්. දැන් අපි බැසගෙන ඉන්නවා මනුෂ්‍ය කයකට ඒ හින්දා අපි මනුස්ස ප්‍රමේ කය අත්හැරුණොත් කය අත්හැරෙන්නේ කවදටද මරණයේදී එතකොට අපි මනුස්සද නෑ මනුස්ස වෙන්නේ නෑ අපි මේ කය අත්හැරලා යම් කයකට බැසගන්නේද ඒ බැසගන්නා වූ කය හඳුන්වන්නේ කුමන නමකින්ද අපි හඳුන්වන්නේ ඒ නමින්මයි. එතකොට එහෙමනම් දැන් අපි මේ මනුෂ්‍ය කියන කයකට බැසගෙන තියෙනවා. මේ කයේ ස්වභාවය මොකද්ද? අර අපි මුලින් කිව්වා වගේ මාංශමය කයක්. ඒක භෞතික වූ කයක්. අපට දැනෙන, පෙනෙන, ස්පර්ශ කරන්න පුළුවන් වූ කයක්. ඒ වගේම මේ කය අපි අර කබලින්කාර ආහාරයනොත් පෝෂණය කරන්නට ඕනේ. එතකොට මෙන්න මෙවැනි කායක ස්වභාවය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ කය නිරන්තරයෙන්ම රෝගයන්ට පීඩාවන්ට ලක් වෙන කයක්. මේක හරියට අර විත්‍රයක් වගේ කියලා කියනවා. සියොම් වූ කටුවකින් ආවරණය වෙලා තියෙනවා. එතකොට ඕනෑම අවස්ථාවකදී මේ කටුව බිදෙන්නට, සිදුරු වෙන්නට, තුවාල වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි අර සියුම් සිවියකින්, හමකින් ආවරණය වෙච්ච මාංශමය කයක්. ඉතින් මේක ස්වභාවය තමයි රෝග නිද්දම් පබංගුරං නිරන්තරයෙන්ම රෝගයන්ට පීඩාවන්ට ලක් වෙනවා. ඉන් කිසියම් කෙනෙක් කියනවා නම් එක මොහොතක් හෝ මම නිරෝගී කියලා. එක මොහොතක් හෝ කායිකව මම නිරෝගී කියලා කිසියම් පුද්ගලයෙක් කියනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයාගේ අඥාන බව මිස වෙන යමක් එතන නෑ කියලා. එහෙනම් මේ මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? එක මොහොතක්වත් අපේ කය නිරෝගී නැහැ කියන එක. කවුරු හරි එහෙම කියනවා නම් මම නිරෝගී කියලා ඒ ඒ පුද්ගලයාගේ අඥානභාවය, මෝඩභාවය තමයි. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ පැහැදිලි කිරීමට අනුව අපට පැහැදිලි වෙනවා එහෙනම් මේ කය නිරන්තරයෙන්ම රෝග පීඩාවන්ට ලක් වෙන කයක් කියලා. ඉතින් ඒ නිසා ගෘහපතිය ඔබ කළ යුතු වන්නේ දැන් මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න එකයි. දැන් කය ලෙඩවීම නතර කරන්න බෑ. කයක් තියෙනවා නම් අනිවාර්ය ධර්මතාවය තමයි නිරන්තරයෙන් ඒ කියන්නේ හැම මොහොතකම ලෙඩක් තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ නිතර සිහි කරන්න නිතර මෙනෙහි කරන්න සික්කිතබ්බන්ති නිතර නිතර සිහි කරන්න මොකද්ද මේ කය ලෙඩ වුණාට මම හිතින් ලෙඩ වෙන්නේ නෑ කියලා. දැන් අපට බොහෝ දෙනාට තියෙන ලෙඩේ ඒකනේ නේද? කයත් ලෙඩ වෙලා අපේ හිතත් ලෙඩ වෙලා. සමහර විට කය සුවපත් වෙන්න පුළුවන් ඒ ලෙඩෙන්. හැබැයි හිත තවම සුවපත් වෙලා නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැතුව ජීවත් වෙනවා කියන සිතුවිල්ල නිතර නිතර සිහි කරන්න කියලා කියනවා. මම කයින් ලෙඩ වුණාට හිතින් ලෙඩ වෙන්නේ. අපි කියන්නේ හිතෙන් වැටෙන්න එපා කියලා නේද? අපි කියනවා මොනවා හරි එහෙම ලෙඩ වෙලා දුකටපත් වෙලා සමහර අය කියන්නේ ජීවිතයත් කලකිරිලා නේද? සසර නෙමෙයි කලකිරෙන්නේ ජීවිතය ගැන කලකිරෙනවා. ජීවිතය ගැන කලකිරිලා සමහර විට ජීවිතේ නැති කරන්න ගන්නට එහෙම උත්සාහ කරන අය ඉන්නවනේ අපිට එහෙම අත්දැකීම් ඕන තරම් තියෙනවනේ සමාජය තුල තියෙන. එතකොට දෙන උපදේශය තමයි මේ කය ලෙඩ වුණාට කය හිතෙන් වැටෙන්න එපා කියලා උපදෙස් දෙනවා. බුදු පියාණන් වහන්සේ මේ නකුල පිතු ගෘහපතියට දෙන උපදේශය තමයි ඔබ හිතෙන් ආතුර වෙන්න එපා හිතෙන් ලෙඩ වෙන්න එපා කියලා ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ බොහෝම සන්තෝෂයටපත් වෙනවා මේ නකුල පිතු ගෘහපතියා. වෙන යමක් අහන්නේ නෑ. එදා හිටියා පින්වත්නි අපේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තුලම මේ බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් යමක් දැනගෙන ඒක විස්තර වහන්නේ නෑ. ඒ හානි නැත්තේ ඒ අය හිතනවා මේ බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් කරන්න හොඳ නෑ කියලා. උන්වහන්සේ වෙහෙසටපත් කරන්න හොඳ නෑ කියලා එහෙම හිතනවා. ඒතකොට බුදු පියාණන් වහන්සේ කරන පැහැදිලි කිරීමෙන් සෑහීමකටපත් වෙනවා. ඉතින් නකුල පිතොත් එහෙම හිතන්නේ නැති. බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් කරන්න හොඳ නෑ කියලා නකුල පිතු හැබැයි බොහෝම සන්තෝෂයට පත් වෙලා නකුල පිතෝ ඊළඟට යනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ හොයාගෙන යනවා. සරියුත් මහරහතන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කළා එකත් පස්සක ඉඳගත්tම සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනවා මේ නකුල පිතු ගෘහපතියාගේ ප්‍රසන්න බව වෙනතට වැඩිය බොහෝම ප්‍රසන්නයි මුහුණ පැහැපත් වෙලා ලස්සන වෙලා අහනවා ඔබ බුදු පියාණන් වහන්සේගෙන් වාග්යවතුන් වහන්සේගෙන් දැහැමි ධර්ම කතාවක් ඇහුවද දන්නවා මේ නකුල පිතු ගෘහපතිය සතුටටපත් වෙන්නේ බුදු වදනක් ඇහුවම එසා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඔබ දැහැමි කතාවක් ඇහුවද නකුල ගෘහපතිය දෙන පිළිතුර තමයි එහෙමයි ස්වාමීන් වහන්ස මම දැහැමි කතාවෙන් අභිෂේක ලැබුවා කියලා. නිකම්ම කියන්නේ දැහැමි කතාවක් ඇහුවා කියලා. අභිෂේක ලැබුවා කියලා කියන්නේ. හරියට ඔටුනු පෙලැන්දා වගේ රචුණා වගේ දැහැමි කතාවක්. අහනවා මොකද්ද මේ දැහැමි කතාව? ඔබ අභිෂේක ලැබපු දැහැමි කතාව මොකද්ද? විස්තරේ කියනවා සරියොත් ස්වාමීන් වහන්සේ මම බුදු පියාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා උන්වහන්සේකට මගේ ස්වභාවය පැහැදිලි කරලා දුන්නා වයසට ගිහිල්ලා ජරා ජීර්ණත්වයටපත් වෙලා දැන් ජීවිතේ වැඩි කාලයක් ඉක්මලා ගිහිල්ලා තියෙන්නේ ඔබ වහන්සේ හමුවට එන්න විදියක් නැහැ මගේ හිත සකස් කරගන්න ස්වාමින් වහන්සේලමක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා මට බොහෝ කාලයක් වැඩ පිණිස සෙත පිණිස ධර්මයක් දේශනා කරන්න කියලා. ඉතින් බොහෝ කාලයක් වැඩ පිණිස සෙත පිණිස කියලා ඉල්ලන්නට ඇත්තේ හිතෙන්ද තිනේ තවත් ජරාජීර්ණ වෙනවයි. නේද? එතකොට කොහොමවත් එන්න බැරි වෙයි කියන සිතුවිල්ල තමයි මේ නක්කුල පිටුග්‍රහපතිය තුල තියෙන්නට ඇත්තේ. මම මෙන්න මෙහෙම ප්‍රකාශ කළාම භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා කියලා අපි අර මුලින් සඳහන් කරපු මේ කයේ ස්වභාවය පිළිබඳවත් කියලා. උන්වහන්සේ මට දුන්න උපදේශයක් නිතර සිහි කරන්න කියලා. මොකද්ද? කය රෝගී වුණාට හිත රෝගී කරගන්න එපා කියලා. මේක තමයි මම මේ දැහැමි කතාවෙන් ලැබපු අභිෂේකය කියලා අර බොහොම සතුටින් යුක්තව ගෘහපතියා සරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබට බුදු පියාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් පස්සේ හිතුනේ නැද්ද අහන්න කොහොමද හිත කය ලෙඩ වෙලා හිත ලෙඩ වෙන්නේ කියලා. කය ලෙඩ වුණාම හිත ලෙඩ වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා අහන්න හිතුනේ නැද්ද? එසරේ නකුල පිටු දෙන පිළිතුරු තමයි සාරිපුත්යන් වහන්සේ මේ දුර ගෙවාගෙන ඔබ වහන්සේ හමුවට ආවේ ඒක පැහැදිලි කරගන්න තමයි. එතන බුදු පියාණන් වහන්සේව වෙහෙසටපත් කරන්නේ නැතුව සරියොත් මහරහතන් වහන්සේ වෙතට ගියා මේ කාරණය පැහැදිලි කරගන්න. එහෙමනම් ගෘහපතිය මම ඔබට මේ කාරණය පැහැදිලි කරලා දෙන්නම් කියලා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මේ පැහැදිලි කිරීමේදී ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අපි කියන්නේ අසුතවත් පුද්ගලයා. අපි කියන අසුතවත් පුතක්ජනයා. එතකොට මේ අස්වතවත් වූ පෘථග්ජනයාගේ ස්වභාවය මොකද්ද? ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ඇසුරක් නැහැ. එතකොට ආර්ය ධර්මයේ විනයේ හැසිරෙන්නේ නැහැ. සත්පුරුෂයන් දකින්නෙත් නැහැ. සත්පුරුෂයන් හමු වෙන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේ පිහිටන්නෙත් නැහැ. මෙන්න මේ අය මේ පුද්ගලයා හඳුන්වනවා අසුතවත්වෝ පෘථග්ජනය කියලා. ඒතර මෙන්න මේ පෘථග්ජනය Tamanගේ පැවැත්ම පිළිපදව. අපේ පැවැත්ම මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය නේද? පංචස්කන්ධය. මේ පංචස්කන්ධය කියලා කියන්නේ අපේ පැවැත්මනේ. මෙන්න මේ පැවැත්ම පිළිබඳව කොහොමද හිතන්නේ? දැන් රූපය කියලා කියන්නේ රූපය මම කියලා හිතනවා නේද? එතකොට රූපය මම කියලා හිතලා ඒ මම මගේ කියන ආත්මීය වශයෙන් මේ රූපය අල්ල ගන්නවා. රූපය කියලා කියන්නේ මම, මම කියන්නේ රූපය, රූපය තුල තමයි මගේ පිහිටීම, මගේ තුල තමයි රූපේ තියෙන්නේ. මේ ආදී වශයෙන් මේ රූපය ආත්මීය වශයෙන් ගන්නවා. එතකොට රූපය ආත්මීය වශයෙන් ගත්තම දැන් මම මගේ කියලා නගන්නේ. දැන් මම අපිත් එහෙමයිනේ මම කියලා පුද්ගලයෙක් ඉන්නවා මගේ කියලා රූපයක් තියෙනවා. නේද? ඒක මගේ. එහෙම නැත්නම් මම. එතකොට ඒ මම මගේ කියලා ගැනීමට තමයි අපි කියන්නේ ආත්මය කියලා අපි කියනවා. ආත්මීය වශයෙන් අපි අල්ල ගන්නවා. ඒක සාමාන්‍ය විවහාරයේ අපි කියනවා උපාදානය කරගන්නවා කියලා. එහෙම නෙකේ උපාදානය කරගන්නවා. උපාදානය කරගන්නවා කිව්වම අපි ඒකෙන් අදහස් කරනවා මේ දැඩි ලෙස අල්ලා ගන්නවා කියලා. දැඩි ලෙස හෝ සියුම් ලෙස හෝ කෙසේ හෝ අල්ලා ගැනීම. ඒක අල්ලා ගැනීම උපාදානය කර ගැනීමක් වෙනවා. බාහිර දේවල් නම් බාහිර ලෝකයේ තියෙන දේවල්. ඒ කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරයට ගොදුරු වෙන දේවල් තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ତර මේවා උපාදානය කරගැනීමේදී පැහැදිලි වෙන්නේ ତර කැමැති දෙයක් තමා කරා ළඟා කර ගැනීම හෝ කැමැති දෙයක් කරා තමා ළඟා වීම. පැහැදිලි කරගත්තොත් අපේ කැමැති රූපයක් තිබෙනවා නම් ඒ රූපය ගෙදර ගේන්න පුළුවන් රූපයක් නම් ගෙදර අරන් එනවා. ඔන්න තමා කරා ළඟා කරගන්නවා. කැමති වුණාට ගෙදර ගේන්න බැරි රූප තියෙනව නේද? එතකොට මොකද කරන්නේ? ඒ රූපය කරා අපි ළඟා වෙනවා. ගිහිල්ලා බලලා එනවා, කෙබිඳිනවා. මේකේ අනිත් පැත්තත් එහෙමයි. ඒ කියන්නේ අකමැත්ත පිළිබඳව අකමැත්තත් අපි උපාදානය කරගන්නවා. පටිඝ කියලා කියන්නේ ගැටීම. එතෙන්දි කරන්නේ අකමැති දෙයක් අප වෙතින් ඉවත් කරනවා. එහෙම නැත්නම් අකමැති දෙයක් වෙතින් අපි ඉවත් වෙනවා කියන එක. මේක තමයි ඔය අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂී උපාදානය කර ගැනීම කරන්නේ. කැමැත්තෙන් සහ අකමැත්තෙන්. එතන මෙතනදී මේ <clears throat> Tamanගේ මේ රූපය මම කියලා හිතුවම මගේ ස්වභාවය තමයි මේ සියලු දේවල් සිද්ධ වෙන්නට ඕන මගේ කැමැත්ත පරිදි මගේ දෙයක් නම් තියෙන්න ඕන මට ඕන විදියට ඒක නේද තියෙන ගැටලුව දැන් ඉවසේ වුණත් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද මගේ ගෙදර මට ඕන විදියට තියෙන්න ඕන කියලා එහෙම තියෙන්නේ නැත්නම් එතන ගැටලුවක් එහෙනම් මගේ නම් මම නම් මගේ කැමැත්ත පරිදි පවතින්නට ඕන තර මේ අසෘතවත් පෘථග්ජනයත් මේ Tamanගේ පැවැත්මේ මේ රූපය පිළිබඳව හිතනවා මගේ කැමැත්ත පරිදි පවතින්නට ඕන. හැබැයි පවතිනවද? එහෙම පවතින්නේ නැහැ. ස්වභාවය මොකද්ද? වෙනස් වෙනවා. අනිත්‍යයිනේ. නේද වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ ස්වභාවය මොකද්ද? ෂණභංගුරත්වය නේද? ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙනවා. මොහොතක් මොහොතක් පාසා ඒක වෙනස් වෙලා යනවා විපරිණාමීය ධර්මයට ලක් වෙනවා. එතකොට හැබැයි එහෙක අනිත්‍ය වූ ධර්මතාවය නේද? අනිත්‍ය වූ ධර්මතාවයක. එතකොට මේ අනිත්‍ය වූ දෙක ස්වභාවය තමයි අනාත්මයි කියන එක. අනාත්මයි කියන්නේ තමන්ගේ වසඟයේ පවත්ව ගන්නට බෑ. තමන්ගේ කැමැත්ත පරිදි කිසිවක් පවතින්නේ නැහැ කියන එක. හැබැයි සිතුවිල්ල මොකද්ද? මගේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි. එසේ පවතින්නේ නැති වෙනකොට ඔන්න දුකටපත් වෙනවා. ශෝක කරනවා, වැළපෙනවා, හඬා වැටෙනවා. නේද මේ විදියට අර තමන්ගේ පැවැත්මට අනුව පවතින්නේ නැති වෙනකොට දුකටපත් වෙනවා. එතකොට වේදනාව පිළිබඳවත් එහෙමයි. ඒ විදියට හිතෙනවා. වේදනාවත් මම මගේ කියලා අල්ල ගන්නවා. එතකොට ඒ අල්ලගත්තා වූ වේදනාවන් ඒව විඳීම් නේද විඳීම් මගේ කැමැත්ත පරිදි පවතින්න ඕන කියලා හිතනවා. ඒත් පවතින්නේ නෑ අර රූපය වගේම තමයි. එතෙන්දිත් පුද්ගලයා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා අර ශෝක දුක්ඛ දෝමනස්යන්ට වැළපීම් වලට ලක් වෙනවා. සංඥාව කෙරෙහිත් එහෙමයි හඳුනා ගැනීම කෙරෙහිත් එහෙමයි. මේ සියල්ලම මගේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි කියන තැන ඉන්නවා. ඒවා කිසිවක් පවතින්නේ නැහැ. සංස්කාර ධර්මත් එහෙමයි, විඥාන ධර්මත් එහෙමයි. එතකොට මේ අපේ පැවැත්ම තුල අපි පැවැත්ම කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ස්කන්ධ පංචකය මේ කියන්නේ අපි මම මගේ කියලා අපි මේ අල්ලගෙන ඉන්නේ. එතකොට මේ පැවැත්මේ ස්වභාවය තේරුම් නොගෙන අර අසුතවත් වූ පෘථග්ජනයා ඒක උපාදානය කරගන්න. ඒතර උපාදානය කරගත්තාම තමයි මේ දුක කියන එක උපදින්නේ. දැන් පංචස්කන්ධය පිළිබඳ අපි දන්නව නේද? අපි හැමදෙනාටම පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි අපි එතකොට බුදු පියාණන් වහන්සේටත් පංචස්කන්ධයක් තියෙනවා. රහතන් වහන්සේටත් පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ පංචස්කන්ධය උන්වහන්සේට දුකක් නෙමෙයි. රහතන් වහන්සේගේ පංචස්කන්ධය උන්වහන්සේට දුකක් නෙමෙයි. හැබැයි අපේ පංචස්කන්ධයට මොකද වෙලා තියෙන්නේ? අපේ පංචස්කන්ධය අපට දුකක් වෙලා තියෙනවා. එයි අපේ පංචස්කන්ධය අපට දුකක් වුණේ අපේ පංචස්කන්ධය නිකම්ම පංචස්කන්ධයක් නෙමෙයි ඒකට තියෙනවා විශේෂිත ඇදින්වීමක් නේද? ඒක හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධය. උපාදානය කරගත්ත ස්කන්ධ පංචකයක් තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ අර මුලින් කිව්වා වගේ මේ ඔක්කොම මගේ කරගෙන තියෙනවා. ඒතර මගේ කරගත්තම මොකද වෙන්නේ? අර මගේ කරගත්ත දේවල් වල ස්වභාවය අපට විඳින්න වෙනවා. මගේ කරගත්ත දේවල් වල ස්වභාවය මොකද්ද? අනිත්‍යයි වෙනස් වෙන එක. මගේ කරගත්ත දේවල් වල ස්වභාවය මොකද්ද? අනාත්මයි. මගේ වසඟේ පවත්ව ගන්න බෑ. එහෙ නිසා ඒ මගේ වසඟයේ පැවතිය යුතුයි කියලා හිතන තාක් අපට මොකද්ද උපදින්නේ? දුක කියනක උපදිනවා. එහෙනම් අපට මේ දුක උපදින්නේ පංචස්කන්ධයෙන්ද නෙමෙයි. පංචස්කන්ධය උපාදානස්කන්ධයක් කරගත්ත හින්දා. එතකොට ඒ නිසා මේ පංචස්කන්ධයට දැනෙන හැමදේම අපට හිතට දැනෙන්න ගන්නවා. නේද? අපි මොකද්ද කරන්න ඕනේ? මේ දෙක වෙන් කරගන්න ඕන. අපි දැන් දන්න අත්දැකීම් ඇතිනේ මේ සල්්‍ය කර්ම එහෙම කරනා නේද? සල්්‍ය කර්ම කරනකොට නිර්වින්දනය කරනවා. නිර්වින්දනය කරනවා කියන මොකද්ද කරන්නේ? සිහි නැති කරන්නේ, සිහිය නැති කරන්නේ මොකක් සම්බන්ධයේ සිහියද? මේ කයත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක සිහිය තමයි නැති කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ සිහිය නැතිවීමක් නෙමෙයි. මේ කයත් එක්ක තියෙන කයයි හිතයි තිය අතර තියෙන සම්බන්ධතාවය රසායනික ක්‍රියාවලියකින් తాවකාලිකව නතර කරනවා. එතකොට මේ කයට මොන දේ කරත් දැනෙන්නේ නැහැ. නේද කපලා කොටලා මහලා මේ සියල්ලක් කරනවා. එතකොට අඩු වැඩි සම්පූර්ණ කරලා එහෙම කරනවනේ. හැබැයි කිසිවක් අපට දැනුණද නෑ එහෙම දැනුනේ නෑ. එතකොට මේ රසායනික ක්‍රියාවලිය අවසන් වෙනවා ටික ටික ක්‍රමක්‍රමයෙන්. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අර කයත් හිතත් අතර සම්බන්ධය නැවත ක්‍රමක්‍රමයෙන් මතුවෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කයට ඇති කරපු වේදනාවන් ටික ඔන්න හිතටත් දැනෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ తాවකාලිකව ඇති කරපු ඒ ස්වභාවය ඒ ස්වභාවයම නෙමෙයි මේ කාරණය පැහැදිලි කරගන්නයි මම මේ ප්‍රකාශ කළේ. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් අපට ඇති කරගන්න පුළුවන් නම් මේ හිතයි කයයි දෙක අපට වෙන් කරලා තබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා නම් අපේ පැවැත්මත් එක මේ කය කියලා මෙතන ගත්තේ මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචක සම්බන්ධයෙන් එතකොට අපට මේ හිතට මේ දේ දැනෙන්නේ කියලා ඔන්න සරියොත් මහරහතන් වහන්සේ මේ නකුල ගෘහපතියට පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒ පුත්කලයට මොකද වෙන්නේ? කය ලෙඩ වුණාම හිතත් ලෙඩ වෙනවා. ඊට පස්සේ පැහැදිලි කරලා දෙනවා කොහොමද කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. දැන් අපේ කය ලෙඩ වුණාම හිත ලෙඩ වුණේ මේ කය අපි සම්බන්ධ කරගත්ත හින්දානේ. ඉතින් එතන මෙතනදී සරියොත් මහරහතන් වහන්සේ පැහැදිලි කළ දෙනවා ගෘහපතිය මේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා ආර්ය ධර්මයේ දන්න ආර්ය ධර්මයේ හැසිරෙන ආර්යයන් වහන්සේලා ඇසුරු කරන සත්පුරුෂ සේවනයේ තියෙන සත්පුරුෂ ධර්මයේ හැසිරෙන අපි ඒ පුද්ගලයා හඳුන්වන්නේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකයා කියලා. සුතවත් භාවයේ තියෙන මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ආර්ය ශ්‍රාවකයා. මේ ආර්ය ශ්‍රාවකයාටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් තියෙනව පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මේ ස්වභාවයත් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන්ට ලක් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ පැවැත්ම තුල පැවතුනාට ඒ පැවැත්මේ ස්වභාවය තේරුම් ගත්ත නිසා මේ ආර්යශ්‍රාවකයා කිසිවිටකත් මේ රූපය මම හෝ මගේ කියලා ගන්නෙ නෑ. එහෙම නැත්නම් මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. මේ මම තමයි කියලා ගන්නෑ. වේදනාවත් එහෙමයි. වේදනාව මම හෝ මගේ කියලා ගන්නෑ. මගේ ආත්මය කියලා ගන්නෑ. අපි මම කියන එකට භාවිත කරන්නේ ආත්මය කියලානේ. සංඥාවත් එහෙමයි. සංස්කාරත් එහෙමයි. විඥානයත් එහෙමයි. මේ ස්කන්ධ පංචකය මම මගේ කියලා ග්‍රහණය කරගන්නේ නැහැ පැවැත්ම තේරුම් ගන්නවා මේ පැවැත්මේ ස්වභාවය තේරුම් ගන්නවා එතකොට මේ පැවැත්මේ පැවැත්මට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවන්ට ලක් වෙන්න බව. එතකොට එහෙනම් මගේ මගේ කැමැත්ත පරිදි මේ කිසිවක් පවත්වා ගන්නට බැහැ කියන කාරණේ තේරුම් ගන්නවා. එතකොට මේ කාරණේ තේරුම් ගත්තම දැන් රූපය අර අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඉපරණීය නාමීය ධර්මයන්ට ලක් වෙනවා. තමන්ගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න බැරි තත්ත්වයන්ටපත් වෙනවා. එමපත් වුණා කියලා ඒ පිළිබඳව ශෝක කිරීමක්, වැළකීමක්, දුක්ඛ දෝමනස්යන්ට ලක්වීමක් නැහැ. ඇයි? ඒක මගේ කැමැත්ත පරිදි පවත්වා ගන්න බැහැ කියන අනාත්මයි කියන සිතුවිල්ල තියෙනවා. එසා ආත්මීය වශයෙන් බැඳීමක් ඇති කරගන්නේ නැහැ. දැන් එතකොට රූපය පිළිබඳව ඒ සිතුවිල්ලෙන් අර උපාදානය කර ගැනීමක් හිත තුල හිම ධර්මතාවයක් නැහැ. ඒ හින්දා රූපයට ඇතිවෙන වේදනාවන් ටික හිතෙන් දරාගන්නේ නැහැ. ඒ වගේම වේදනා සංඥා සංකාර පිළිබඳවත් ওই විදිහට හිතනවා. එතකොට ඒ සිතුවිල්ලත් එක්ක අර කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තිබෙනවා ආර්ය ශ්‍රාවකයාට. ඒතකොට මෙන්න මේ විදියට ඉන්න පුළුවන්කමක් තිබෙනවා නම් එතකොට මේ කය කොපමණ කාලයක් පැවතුනත් සුවසේ ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා කියන කාරණය සරියොත් මහරහතන් වහන්සේ නකුල පිතු ගෘහපතියාට පැහැදිලි කළ දෙනවා. ඉතින් නකුල පිතු ගෘහපතියා බොහොම සතුටටපත් වෙනවා. ඒ ධර්මය අහලා ඉතින් තවත් ප්‍රමෝදයටපත් වෙනවා මේ කාරණා පැහැදිලි කරගත්තා කියලා සරියොත් මහරහතන් වහන්සේට පුණ්‍යානුමෝදනා කළා. එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ නකුල පිතු ගෘහපතියාගේ ස්වභාවය තමයි ඉතින් අපි මේ සසර පැවැත්ම තුල ඉන්න අපි හැම දිනාටම තියෙන්නේ. එතකොට අපි මේ අපේ දිනන සසර පැවැත්මක් අපි ඉස්සල කිව්වේ අර අපි මේ භවත්‍රයක් තුල. ඒතකොට මේ භවත්‍රයක් තුල ලබන අත්දැකීම්. ඒතකොට මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පැවැත්මේ අත්දැකීම ලබන්නේ මේ මොහොතේනේ. මේ හැම දෙයක්ම අපි විඳින්නේ මේ මොහොතේ. ତර මේ මොහොතේ විඳපු දේ විඳින දේ ඒ විඳපු දේ වශයෙන් අතීතයක් තියෙනවා අපිට නේද? ඒතර අතීතයක් ගැන අපි හිතනවා දැන් අන්න මේ විඳපු දේවල් ටික අතීතයට එකතු කරගෙන තියෙනවා අතීතය කියලා. ඊට පස්සේ තව ටිකක් අපිට තියෙන ප්‍රාර්ථනාවක් විඳින්න ඕන ටිකක් නේද? ඒක තමයි අපි අනාගතය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ විදියට මේ වර්තමානයේ පවතින මේ විඳීම් ටික දැනීම මේ හඳුනා ගැනීම මේ ටික අපි නැවත නැවත ඇති කරගන්නවා. ඒක තමයි කියන්නේ භවය ගොඩනගනවා කියලා. මේ භවය කියන එක අපි හිතන්නේ මරණයෙන් පස්සේ ගොඩනැගෙන එකක් කියලා නෑ. මරණයෙන් පස්සේ ගොඩනැගෙන එකක් නෙමෙයි. දැන් ඊළඟ භවයේ දැන් මේ ගත කරන ස්වභාවය අනුව තමයි ඊළඟ මොහොත අපි සකස් කරගන්නේ. ඒක තමයි භව කර්ම ගොඩනගනවා කියන කාරණේ මේ. මරණින් පස්සේ අපිට හිතෙන්නේ මරණයෙන් මැරෙන අවස්ථාවේ ඇතිවෙච්ච සිතිවිල්ල අනුෝන් ඊළඟ භවයේ සකස් වෙන හින්දා මැරෙන මොහොතේ හොඳ සිතිවිල්ලක් ඇති කරගත්තම ඇති කියලා හිතෙන්නත් පුළුවන් නේද? ඒ හින්දානේ ඔය මරණාසන්න අවස්ථාවේදී ඉතින් බණ අහන්නේ පිළිත් කියන්නේ වංශල්ලන් මේ ඔක්කොම කරන්න අනිත්‍යයට උපසිත තියලා තියෙන්නේ නේද? එහෙම නෙමෙයි අපි මොකද කරන්නේ මේ හැම මොහොතකම ඊළඟ භවය ඊළඟ අවස්ථාව නිර්මාණය කරනවා. අපි දැන් අද ඊයේ ගත කරපු දවස් අනුව තමයි අද දවස් අපේ සකස් වෙන්නේ. අද ගත කරන ජීවිතය අනුව තමයි හෙට හෙට දවස් අපි සකස් වෙන්නේ. ඒතර හැබැයි හැම වෙලාවෙම අපි මේවා හඳුනාගෙන තියෙන්නේ, විඳලා තියෙන්නේ, දැනීම් අත්දැකීම් ලබලා තියෙන්නේ මොන මොහොතද? මේ දැන් මේ මොහොත. නේද? එහෙනම් අපි තේරුම් ගත යුතු වන්නේ මොකද්ද? මෙන්න මේ මේ මොහොත අපට වැදගත් වෙන්නේ මේ මොහොත. මේ මොහොතේ සියලු ක්‍රියාකාරකම් තමයි අතීතයට එකතු වෙලා අපි අතීතය ගැන අපි කතා කරන්නේ. ඒතර මේ මොහොතේ තියෙන විඳීම් වල ස්වභාවය අනුව තමයි අපි අනාගතයේත් මෙහෙම විඳින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. නේද? මේ කාලේදී හොඳට ඒ දැනීම් මේ ධර්මයේ තේරුම් ගන්න හොඳ කාලයක් මම හිතන්නේ තියෙන්නේ නේද? අපි මේ අතීතය ගැන සිහි කරනවා අනාගතය ගැන සිහි කරනවා ඒ නිසාම අපට මොකද වෙලා තියෙන්නේ? මේ වර්තමානයේ සමහර විට මගහැරිලා තියෙනවා. වර්තමානයේ මගහැරිලා තියෙනවා. එතකොට මගහැරුණු වර්තමානයේ එකතු වෙන්නේ හිතසත් සමග අතීතයට. එතකොට අතීතය ගැන අපට ශෝක කරන්න වෙලා තියෙන්නේ ඒකයි. අතීතයේ සිංහල ශෝක කරන්නේ ඒකයි. එසා මෙන්න අපි තේරුම් ගත යුතු කාරණේ තමයි එහෙනම් මොකද්ද අපේ මේ පැවැත්ම අපි තේරුම් ගන්න ඕන මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය මම මගේ කරගන්නේ නැතුව මේකෙන් මිදෙන ස්වභාවයටපත් වුණාම එතකොට මේ භවය තුල මේක රඳා පවතින තා කල් හිත කය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව නිරෝගීව සුවපත් වෙන්නට අවකාශය සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා ඔබ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා ධර්ම අවබෝධය ඇති වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.